කවදාකවත් වැරද්දෙන් පටන් ගන්න එපා රචනය. ඒක කාලා ගන්න. හරි තැනින් පටන් ගන්න. හරි ගිය දෙයක් ගැන විතරක් කල්පනා කරන්න අනිත් ඒවා කතා කරන්න එපා. එතකොට ධෛර්යයක් ඇති වෙනවා. අපේ කෙලෙස් වල තියෙන කෑදරකම නිසා තමයි වැරද්දෙන් පටන් ගන්නේ. හතරක් නම් ගන්නම දෙයක් නෑ නොදකින් නොපතන් නොදෝ කියන තව හතරක් තියෙනවා ටිකක් හොඳයි ටිකක් නරකයි. ඒකල කියන දෙකක් තියෙනවා හොඳයි කියලා අන්තිමටම කියන්නේ. මෙන්න මේ ආකල්ප වෙනස් වෙච්ච දවසේ නිවන් දකින්න. නැති වෙච්ච දෙක ගැන විතරක් කතා කරනවා. අනේ මම මගේ සංසාර පුරාට මෙච්චර අකුසල් කරපු, තකතිරු මට 10න් දෙක කන්නේ. මෙහෙම බලන්න. ආනපනියු පාවුන බලාගුලක් වගේ වුණා. එච්චරයි බුද්ධ ආගම කියන්නේ. ඔය ඔය කියලා කියන ක්‍රමේ ඒ Taman ගැන සාපයෙන් වේදනාවක් ඉස්සර කරගෙන යන මේ ශෝකාන්ත දර්ශන ශෝකාන්ත ක්‍රමය. ඕකම අනිත් පැත්තට අරලා ලිව්වනම් නිවන් දැක්කා. මම කියන්නේ ඒක මේ ඒ සෙක්‍රටරි කෙනෙක් දාලා ඉන්න පැත්තරන එක නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ අපේ ජීවිතයේ ආදර්ශය වෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය තමයි අපි හොයන්නේ. නමුත් ඒක දැකලා ඒක කතා කිරීමෙන් ඇති වගතුවක් වෙන්නේ නැහැ. ඊට වෙලිය කොච්චර ධෛර්යයක් වෙනවද අනේ පහල පරියන්ක දෙකක්. 10න් දෙකක්. මට මේ මේ ටික වෙනවා. මේ සාන්නේ හැකි සංඥාව ආපු දවසේ සක්කෝ කියන හැකි සංඥාව ආපු දවසේ මුළු ජීවිතේම සුන්දරයි. හරි කතා කරන්න ඕනේ සුන්දර පැත්ත විතරයි. ඒකෙන් අදහස් කරන්නේ නරක දේවල් නැහැ කියලා. නරක දේවල් කතා කිරීමම හෝනියමක්. නරක දේවල් කතා කිරීම සාපයක්. එහෙම කතා කරන මිනිස්සු එක්කත් නොදකින් කියන්නේ. නොපතන් කියන එහෙම දැනකින් අයින් වෙන්න ඕනේ. වාෂ්පීකරණය වෙන්න ඕනේ. උලඟක්වත් කියන්නේ නැතුව එළ හොඳක් කතා කරන කෙනෙකුට හොඳක් කියලා කියන්නේ නිකම් අවහපෑමක් නෙවෙයි මේක බොහොම මහන්සියකින් ගත්ත භාවනා අධ්‍යක්ෂයක් නේ ඒ නිසා කර්මහා කරලා කමඨාන් සුද්ධ කරනකොට තමන් කරපු පරියන්ක වල හොඳම පරියන්ක ගැන කතා කරන්න සක්මනේදී හොඳම සක්මන ගැන විතරක් කතා කරන්න එදිනෙදා වැඩ හොඳට සතිය පිහිටීම ගැන විතරක් කතා කරන්න ඒක තමයි අපිට වෙන ගමන් කරුවේ නරක කතා කරන්න මේ අපි මේ ඇසුරු කරන සමාජයේ තියෙන ශෝකාන්ත ආකල්පේ ඇති වෙච්ච නරක පුරුද්දක් දරුවෙකුටවත් දෙන්න එපා. ඒක ඒක මහා ශාපයක්. මට මේ මේ සුද්දෙක් එක්ක මම වැඩ කරේ ඌ කියනවා මට සිද්ධ වුණා ඒ දවස්වල මිනිස්සු 400ක් විතර පුහුණු කරන්නේ. ඉතින් මම ඒ දවස්වල ඔය බණ දන්නේ නැහැ. ඒ මනුස්සයා බණ නෙවෙයි. එයා කතා කරා මිනිස්සු ටික ආවට පස්සේ ඒ මිනිස්සුන්ට කියන්න කිව්වා. ඔයගොල්ලෝ කොච්චර හොඳ ඕනේ රසාව කරනවා මෙහෙම මෙහෙම මේ වෙලාවට එනවා වෙලාවට වැඩ කරනවා. ඒක ඒකට බොහොම හොඳයි. අපි මෙහෙම මෙහෙම ඔක්කොම කරලා 195ක් ඒ මිනිස්සුගේ ගුණ කතා කරන්නේ. උනාගතල 105ක් කියන්නේ කො පොඩි වැඩක් තියෙනවා. මෙන්න මේක විතරක් හදාගත්තොත් නම් ටොප් කියලා පුංචි එකක් කියලා දෙන්නේ. ඒක හරියටම හරිනවා. 95ක් වැරදි කියලා එක හොඳක් කියනකට වැඩි හොඳ 95ක් හොඳ කියලා. ඔගොල්ලෝ හරි ෂෝක් හොඳ බබාලා හිතේනකොට මෙන්න මේක. ඒ පුංචි එකක් පෙන්වන්න දෙනවා. එක පොයින්ට් එකක් හැදෙනවා. මුළු රේඩියෝ එක පුරාවට තියෙන වෙච්ච කුණු කන්දල්නේ. පත්තරේ පුරාවට තියෙන කුණු කන්දල්නේ. ටෙලිවිෂන් එකේ පුරාවට තියෙන කුණු කන්දල්නේ අපි කන්ඩිෂන් කරලා තියෙන්නේ. අවුරුදු 20කට ඉස්සෙල්ලා plan කරලා තියෙන මේකට මේක මේක කියහියොත් මේක මෙන්න මෙච්චර පිටු වෙදී කියලා. අනිත් මේ ජනමාධ්‍යයෙන් අපි හැදිච්ච අපේ හිත දකින්නෙම නරකවයි. ඒ සාපේ අනිත් පැත්ත හරවන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ තමන්ගේ සීලය හරියට හැකි සංඥා ගැන කතා කරනවා නැත්නම් පොඩ්ඩයි කතා කරන්න වෙනවා. ඒ කතා කරන එක ලොකු ভাইබ්‍රේෂන් එකක් ගන්නවා. අපි කනෙක් වෙන්නේ මේ ඊට පස්සේ පිරිසුදු ශක්තිත් එක්ක. අරව කතා කරන්නේ කියනවා අන්න ඉතින් ඇත්තටම දොස් කියනව නෙවෙයි. මේක අහන ප්‍රශ්න කියන්නේ ඕක කාටත් වෙන්නේ ඕක තමයි. නමුත් ප්‍රශ්න ඉදිරිපත් කරනකොට කක්ක ඉස්සරහට දාන්න එපා. හොඳ පැත්ත ඉස්සරහට දාන්න. කවණ කක්ක පැත්තක් තියෙන එක පස්සේ. ඉස්සරහට දාන මූණ. නැත්නම් අත් නැත්නම් ඉදිරිපත් කිරීමේ දෝෂේ නිසා මම කියන්නේ කොමියුනිකේෂන් ප්‍රොක්ෂමැලිටි ඉදිරිපත් කිරීම ප්‍රශ්න නිසා අර ඔක්කොම ජීවිතේ මල් විහිං පල් කියා ගන්න දන්නේ ඒක කවදාකවත් නරක දෙයක් වැරදි දෙයක් ඔච්චනෙට නගන්න එපා කාගෙන දරාගෙන හරියදේ ප්‍රෝජනයක් කරද්දී විතරක් කතා කරන්න ගියාම හම්බුනේ හොඳම හොඳ මිනිස්සු අපට